නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ දානං විච්ඡේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරිස පම්මත් පඤ්ඤත්තං පම්බඤ්ඤා විච්ඡේ සප්පුරිස පඤ්ඤත්තා පන්විත පඤ්ඤාක්ඛා සප්පුරිස පඤ්ඤාක්ඛා මාසාපි කුණ්‍යං විස්සවේ උපද්ධානං පන්විත පඤ්ඤාක්ඛං සප්පුරිස පඤ්ඤාක්ඛං සම්විදානං උපඤ්ඤාක්ඛං අහිංසා සංයමෝ ගමෝ මාසාපි කුණ්‍යං උපද්ධානං සංසානං ධම්මචාරිණං සතං ඒතානි ථානානි යානි සේවේත පන්විතෝ හරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පණ්ඩිත පඤ්ඤාත් සූත්‍රයේ පාඩයක් මේ ප්‍රකාශ වුණේ. තීනිමානි වික්කේ පණ්ඩිත පඤ්ඤාත්තා නිසප්පුරුෂ පඤ්ඤාත්තානි. බුදුපසේ බුදුමහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද ධර්මතා තුනක් ඇත. දානම් වික්කේ පණ්ඩිත පඤ්ඤාත්තං සත්පුරුෂ පඤ්ඤාත්තං පරිත්‍යාගය බුදුපසේ බුදුමහරහත් පන්දිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දක් පබ්බජ්ජාදිත්‍යවේ පන්දිත සංඥාත්තා සත්පුරුෂ සංඥාත්තා සසුන්ගතව පැවිදිව මහානදම් පෙරීම බුදු සසුනේ බුදු මහරහත් පන්දිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දක් මාතා පිතුන් නම් විත්තේ උප ဋ ාණං පන්දිත සංඥාත්තං සත්පුරුෂ සංඥාත්තං මෞඛ්‍යයන්ට වැඩිහිටියන් උපස්ථාන සැලසීම බුදුපසේ බුදුමහරහත් පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දක්. ඊලානිකෝ දිත්තේති නිපණ්ඩිත පඤ්ඤාත්තා නිසප්පුරුෂ පඤ්ඤාත්තානි මේ ධර්මතා තුන මේ චාරිත්‍ර තුන මේ ප්‍රතිපත්ති තුන පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දක්. සම්බිදානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ දමෝ මාතා පිතු උපට්ඨානං සංඛානං බ්‍රහ්මචාරිදං මේ ගාථා දෙකින් කියවෙන්නේ ඒකමයි සත්පුරුෂයන් විසින් පරිත්‍යාගයේ පුරුදු කරන ලදී එවැගේම අහිංසා සංයම දම කියන ගුණයෙන් යුක්ත වූ අහිංසා කියන්නේ පරම කරුණාව සංයම කියන්නේ සීලවන්ත බව දමන කියන්නේ භාවනාවෙන් ආත්මය දමනය කරගත් බව. මේ ගුණාංග ඇති සයුදයන් කිරීම පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දා. මාතා පිතු උපත්තානං සංසානං බ්‍රහ්මචාරිණං මෞපියන් උපස්ථාන කිරීමත් ශාන්ත වූ උතුම් ගුණ ඇත්තා වූ සත් පඬිතෝත්තමයන්ගේ චාරිත්‍රයක්. සතං ඒකා නිධානානි මේ ධර්මතා තුන සත්පුරුෂයන්ට අයිතියි. යානි කුම්බේත පණ්ඩිතෝ මේව අනුගමනය කරන්න නැනවතේ සදා ඥානවන්තේ අරියෝ දර්ශන සම්පන්නෝ නිවැරදි පුජ්‍යලේ ඥාන දර්ශනය ඇති කෙනෙක් ශලෝකං භගිතේ සිවං ඒ සත්පුරුෂයා ඒ ඥානවන්තයා ඒ පුණ්‍යවන්තයා මෙලවක් සැප නිදලා පරලෝ සුගතිගාමී වෙනවා සතර දුකින් එතර වේ නිවනක් ලබනවා කියන මේ අදහස මේ තේරුම මේ ගාථා පෙළියෙන් දේශනා කරන්න තියෙනවා. පිළිතුන් අහලා තියෙනවා මේක සාරාංශික කල්පලක්ෂයකට ඉස්සර සුමේද පඬිතුයන් වහන්සේ පිළිබඳ සියල්ල. ඒ කියන්නේ සම්මත කියන ගමේ ආනන්ද කියන බ්‍රාහ්මණතුමාටත් වසී කියන බ්‍රාහ්මණී කුමනිටත් පුත්‍රව බෝසතාණන් වහන්සේ උපන්නා. උපන්න නැකත නැනවතුම් පාලෙන් ලෙසක් දැරින් සුනියදි කියලා නම ලැබුවා. කර්ම විවේකපත් වෙලා සීලම ශිල්ප ශාස්ත්‍රයේ ගාමනේ ශිල්ප සියල්ල ආදාර අවසන් වෙන කාලෙදී මෞපියන් දෙන්න අභාවයට ගිය. මෙතුමාගේ ආදායම් පාලක කුමාරගෙනත් මේ ආදායම් පොත පෙන්නවා. මෙන්න සමුන්නාශයේගේ මෞපිය මුතුන් මිත්තන්ගේ පරම්පරාවෙන් ප්‍රවේණයෙන් ලැබුණු සම්වස්තු සම්භාරයේ මෙහෙමයි කියලා ආදායම් පොතේ ඔක්කොම සඳහන් වෙලා තියෙනවා. බැලුවාම 12000ක් වස්තු ගබඩාවල් පිළලා තියෙන රන් රුවන් මුතු මැණික්. දිනකට ලැබෙන ආදායම් මාර්ග පරප්ත ගණන්. උන්වහන්සේ කල්පනා කළා මේසා විශාල ධනස්කන්ධයක් ඉබේ රැස්ුණා නෙමෙයි. මගේ මව්පියෝ මුතුන් මිත්තෝ මෙයා බොහොම දුකසේ හරියම්ව කරලා අපට සැප පිණිස තන්පත් කියලා නිස්සකින් ලියන කියනවා. මේවා ආරක්ෂණ ගෝපනය කරමින් හිටියොත් මට සිද්ධ වෙන්නේ මේවා තියෙද්දී පරලෝ යන එකයි මගේ දෙමව්පියන් උපකාර වන පිණිස දෙමව්පියන් සුගතිය නිවන පිණිස මුතුන් මිත්‍රන් සුගතිය නිවන පිණිස මටත් මතු බුදුබා පිණිස මම මේක පරිත්‍යාග කරන්නේ මේ කියලා කුසල චේතනාවක් පහළ වුණා අන්න පඬිත් සංකල්පනාවක් සත්පුරුෂ සංකල්පනාවක් උන්වහන්සේ කල්පනා කළා මේවා ගබඩා කල එකතන පැදීමෙන් ලෝක සැපයක් වන්නේ නැහැ. මේ ලෝකේ කොටෙගොත් කෑම බීම නැති, ඇඳුම් පැළඳුම් නැති, මිල මුදල් නැති, ගෙවල් දොරවල් නැති, යාන වාහන නැති අපරණ ජනතාවක් ඉන්නවා. මේ වස්තු සම්භාරයෙන් කරන්න තියෙන ඉලණි අය සූපත් කිරීමයි. මේ අදහස මුදුන් පමුණවා ගැනීම රටේ රජතුමා සම්මුඛයේ අවසරගෙන මේ සියල්ලම දොර අර දන් දුන්නා. සෑම තැනම නාම පෝරු සවිකලාමයේ සියල්ල දන් දුන්න කැමති කෙනෙක් ගෙන යත්වා කියලා. සෑදාවල් මිනිස්සු කඩත් බැඳගෙන, පත් බැඳගෙන, කඩ බැඳගෙන, මලු පැටි කුරුණේ මේවා පුරවාගෙන පින්දිදී ගෙන යනවා දැක්කා. නන්ද මුදුනේ සමීපාසනයක වාඩිලා බලාම හිටිය මේ ගෙන යන හැටි. සුදුම විදිහේ සතුටක් මිනිසයන්ගේ සිතේ වින්දනය වේදවා. උන්වහන්සේට බුදුබාන ලැබේවා කියන සින් වේදවා. ඉතින් උන්වහන්සේගේ සිතේ මොන තරම් සංකල්පනා ඉලලා පහළ වෙන්නේද ඒ සියල්ලෙන් උන්වහන්සේ නිදහස් වුණා වාගේ හිතුණා මේසා විශාල වස්තු සම්භාරයක් මගේ සම්පතකව තිබුණා ප්‍රවේණින් ලැබුණු දැන් මේවා රටේ ජනතාවට සතුටින් සමා පරිත්‍යාග කළා නේද කියලා පුදුමාකාර ආධ්‍යාත්මික සතුටක් නිදගත්තා ඒක ඥාන සම්ප්‍රයුක්ත සතුටක් උන්වහන්සේ හිතන්නේ මේවා ගැන යන මිනිස්සු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හොඳින් කෑම දීම ඇඳුම් පැළඳුම් මිල මුදල් ඇතුව යහපින් ජීවත් වේවා මේ අත්දැක පරිත්‍යාග කුසල චේතනා පහළ වේවා ආදී අප්‍රමාණ සිටියේ මෛත්‍රී සාගත සිතෙන්නේ බලාන සිටී දින හතක් බලාන සිටිය අවුරුදු හතක් සිටියත් ඉවරෙන්නේ නැති තරම් වස්තු ගබඩාවල් උන්වහන්සේ පෙරාම් කඩක් තරම්වත් කිසිවක් නොගෙන ඒ සියල්ලම පරිත්‍යාග කරලා ආභ්‍යා වනගත වෙන්නේ. සැබවින්ම උන්වහන්සේ රාජ්‍ය කරන තරම් වාග්ය සම්පත්තිය තිබුණා. උන්වහන්සේට ඒවා නෙමෙයි අවශ්‍ය වුණේ අන්න පඬිතුෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කිරීමයි. ඒ කාලේ ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වෙන අනාගත වාක්‍ය භාවිතාවෙන් තිබුණා. ඒ කාලේ තමයි දීපංකර සරුවක්යන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලයේ මුල්වාසේ වනාන්තරගත වෙලා දවස් 7ක් ඇතුළත පංච අභිඥාස සමාපත්තිලාභය වුණා. අන්න පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කිරීමේ ආනිසංසය. දැන් මුල්වාසේ බ්‍රහ්ම රාජයෙක් වාගේ උන්වහන්සේ පුදුම ආධ්‍යාත්මික සුවයකින් වාසය කළා. දැන් උන්වහන්සේගේ පරිත්‍යාගයෙන් කාරණා තුනම සම්පූර්ණ වුණා. පළමුවෙන් පරිත්‍යාගය. ඊළඟට ප්‍රවෘජාව ඊළඟට දෙමව්පියන්ද වැඩිහිටියන්ද පින් දීමෙන් එයත්න්නේ සසුව පැතේම මේ පඬිත පඤ්ඤාත ධර්මතා තුනම බෝසතාණන් වහන්සේ සම්පූර්ණ කළේක ධාතියකදී ඔය වාගේ අනන්ත ධාතු වල බෝසතාණන් වහන්සේ මේ කියන පරිත්‍යාගයයි ප්‍රවෘජාවයි මෞපියන් උපස්ථාන කිරීම ආදී වූ සත්පුරුෂ ධර්මයන් අනුගමනය කරමින් ආවා ඒ ජීවිතයේදීම දීපංකර සරුවක්යන් වහන්සේට ජීවිත පූජාවක් දෙකලා ඒ ජීවිත පූජාව කළ දවසේදීද දීපංකර සරුවක්යන් වහන්සේගේ ශ්‍රීමුඛයෙන් ඉවරණ පසු ලැබුණා කල්ප සාරාංශක කල්පලක්ෂයක ඇලෙනින් මේ ජටාධර වූ උග්‍ර තපස්සති තවුසානන් වහන්සේ මාසේ ලෝතුරා බුදු වෙනවා කියන අනාගත වාක්‍යය ද ශ්‍රීමුඛයෙන් ප්‍රකාශිත වුණා ඒ දවසේදී සුනේද තාපසයන් වහන්සේ මල් මැත්තේ පළඟ බැඳගෙන බෝධි සම්භාර ධර්ම ආවර්ජන කළා මෙහි කළා දහ වාරයක් මහ පොළොවද කම්පා වුණා. එදා දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වුණා. ඒ දාස හරියටම වෙසක් පොයක් දහසක් දහසක් දෙලා තිබුණා. ඒ සාදාසංක කල්පනාක්ෂේ තරම් දීර්ඝ කාලෙ උන්වහන්සේට මේ පියවරම ගණන් කරනවා අපි දෙති කාලයක් තරම තිබුණා. උලාසයේගේ බලවත් කුසල ඡන්දේ බසුන් බලවත් කුසල වීර්යය කුසල චිත්තේ කුසල යමන්තන නුවණ ඉදිරිපත් කරගෙන ලෝකුරා බුදුමේ මේ දැලියල් ස්ථානෙන් පාරමී 30 ආකාරයකින් අදිස්ථාන බල පිළිටුවාගෙන බෝධි සම්භාර පුරන්න පටන් ගත්තා ඒ සාරා සංකල්ප ලක්ෂයේ තුලුන් වාසේ අපමාන රචේතු කියන්නේ එවැගේම ත්‍රිසම් භාවයේ උපනත් පිළිතුරු සතේ කියලා උපන්නේ නැහැ වටුවට වඩා කුඩා සතේ කුණේ නැහැ පක්ෂයෙන් අතර අලියාට වඩා විශාල සතෙකු නෑ සිව්පස්ස සිව්පාවන් අතර නාගරාජයාට වඩා වෙන පිරිකු සතෙකු නෑ කුරජ සතුන් අතර එවාගේම ලෝකාන්තරික නරකයට ගියේ නෑ එවාගේම අසුරාපායට වැටුනේ නෑ പ്രേතාපායට වැටුනේ නෑ මනුෂ්‍ය ලෝකයේ අන්ධ ගොළු ගිරි උම්මාත්ක මන්ද බුද්ධික සත්‍යයට වැටුනේ නෑ එවාගේ නිෂ්ක්‍රියාත්භාවයකට පත් උනේ නෑ අසඤ්ඤ තලයට ගියේ නැහැ, අරූප ලෝකයට ගියේ නැහැ. නියත නිසදිතු ගත්තේ නැහැ. නිසදිතු කුලයක උපනත් උන්වහන්සේ සමිදිතුව වාසය කළා. මේ වාගේ අතල ස්වභාවික කාරණයන්ගෙන් උන්වහන්සේ වැළකීලා මේ දීර්ඝ කාලයේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලායි සමාන පරාජයකට ලෝතුරා බුදුනේ. සමන්වාසේ බුදුබාට පත් වෙලා දසූදානියු සීවිත අසංකේය නවකෝටි හැතුලක්ෂයක් දෙන මේ ජාත්‍යාදී සසර දුකින් අතමිදී ආරි සත්‍ය බෝධියෙන් අමා මහ නිවන සාදා ගත්තා. තමන් වහන්සේ කෙටි කාලයක් තුලින් පිරිනමින බැවින් මානෙල් මා සුවඳ ලේදෙන ශ්‍රීමතුකාත්මයෙන් සුදු බුදුරැස් හේදෙන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් අනාගතයේ අදිස්ථාන බල පිහිටුවා සුවාසුදා සද්ධර්මස්කන්ධය දේශනා කළා. ඒ දේශනාව තුළින් බුද්ධ පරිනිර්වාණ පසුවත් අසංකේය අප්‍රමේය ජනතාවක් අමා මහ නිවනටපත් වුණා. මේ විදිහට ලෝකයේ සැලසුණු සරුවඥන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චාරිත්‍රයේ કોઈ අදාළ මේ සම්පූර්ණ කරන්නේ. ඒ කියන්නේ මෞපියන් උපස්ථාන කිරීම මුල් කොට ඇති පරිත්‍යාගයේ කියන සත්පුරුෂ පඬිත් පඤ්ඤාත් ධර්මතාවක් ප්‍රවෘජිත උතුමන් වහන්සේලාට ආයු වර්ණ සැප බල ප්‍රඥා ත්‍රිණීමේ පඬිත් පඤ්ඤාද්ද සත්පුරුෂ පඤ්ඤාද්ද ධර්මයක් එවගේ වැඩිහිටියන්ද මේ පින් පමණයෙන් වශයෙන් කරන උපකාරයක් ඒ පඬිත් පඤ්ඤාද්ද සත්පුරුෂ ධර්මයක් ඒ සියල්ල දැන් මේ මොහොතේදී සම්පූර්ණ වුණා පින්වත් මේ පඤ්ඤා ශීලයේ සිල්මෑණියන් වහන්සේ අවුරුදු මම හිතනවා 20කට ආසන්න කාලයක් 20ක් තරම් කාලයක් දැන් දසසිල් පිළිපෙළක් මට මාසිකා 1985 පෙබරවාරි මාසයේ 3 වෙනිදා විදාසකම මෙතන ඒ ස්ටීවන් තෙලගරත්න මෙතුමා අභාවයට පත් වුණේ ඒ කාලේ පටන් මේ ශිල්මයන් මේ දරු පිරිස බොහොම ගෞරවයෙන් කළගුණ සැලසමින් මෙතුමාට වර්ෂයක් පාසාම පින් සමනීමේ ඒ ප්‍රාප්තිදාන පින්කම් සිදු කරගෙන එනවා ඒ අතරේ මෑණියන්ගේ දෙමව්පියන්ගේ සේවන තිලකරත්න මහත්මයාගේ දෙමව්පියන් ආදී කොට ඇති සීළු ඥාතීන් මෙතින් දෙලින් සමන් සත්පුරුෂ ධර්මයක් නුඹින් පමුණවාගෙන මෙතෙක් කල් පවත්වාගෙන ආවා. ඉතින් අදත් මේ සහ විශාල දුර්භික්ෂ සමයක් එකාතකින් එවාගේම රටේ දිලිසුණු අන්තරාදාය කනතුරු කාල පරිච්ඡේදය ඒ මොනවා තිබුණත් ඒ සියල්ලට වඩා අපිට තියෙන්නේ ධර්මයේ හැසිරීමයි කියන එක තේරුම් අරගෙන අද මේ සංඝ රත්නයේ ගල්දුව ආරණ්‍ය සේනාසනයෙන් ලා උයන ආරණ්‍ය සේනාසනයෙන් වැඩම කරවාගෙන ජපාදෝ ආසුන් පනවා වඩා හිඳුවා බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයේ ගම් පැන් පිළිගන්වා උපස්ථාන සැලසුවා පිරිකර භාණ්ඩ පූජා කළා වාදීන දැන් සීලයේ ප්‍රීතාමේ බණ පදයකටද සවන් දෙනවා අර පඬිත් පඤ්ඤාත් ධර්මතා තුනම මේ මොහොතේ මුදුන් පමුණවා ගත්තා කියලා සතුටු වන්නට පුළුවන්. සිනාමියන්ට දරුවන්ගේ උපස්ථා ලැබමින් බොහෝ කාලයක් ජී ජීවිතයෙන් තිබුණා අර පඬිත සංඥාත් ධර්ම ඉෂ්ට සිද්ධ කරනු පිණිස එක් සම්මේත පියනගලා කතාවතක් හද පෙරවාගෙන ඒ පිළිවෙත් පුරා ගැනීමට මෑණියන් ඉදිරිපත් වීමෙන් ඒකද විශාල ආදර්ශයක් මේ සියලු දෙනාට පෙන්වනවා එනිසා දැන් මේ මොහොතේ සිදු කරගන්නා ලද දානමය සීලමය භාවනාමය කුසල සම්භාර ධර්මය ඒකාන්තයෙන් අදාපි මේ සැනසෙන පඬිත් පඤ්ඤාත් බුදු සසුන නොනැසී නොපිරිහි අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප දරණයේ කලෙහි නිර්මලව පවතිනවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා එවැගේම ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කර ගැනීම සසුන් පිළිවෙත් පුරමින් නිවන් මඟ සදහම්මා ලෝකයේ ලෝක බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලයේද ආශිර්වාදයක්ම වේවා කියා මෛත්‍රී කරමු